ලෝකේ කිසිම කෙනෙකුට වඩන්න නැතුව ඉන්න බෑ. මොනවර එකක් වඩන්න ඕනේ. වඩන්න නැතුව ඉන්න පුළුවන් දක්ෂ කෙනෙක් මේ ලෝකේ හොයාගන්න බෑ. දැන් අපි පුදුජන ලෝකෙට ගත්තාම මේ මනුස්සය මොකවත් දන්නේ මාළු අල්ලනවා. දැන් මාළු අල්ලන එක මේ මනුස්සයා වඩනවද නැද්ද? මාළුවට කොහමද හැම දාන්න ඕනේ? කොයි විදිහට දාන්න ඕනේ? අවුනාම හැම කනකොට අදින්න ඕනේ කොහමද? මාළුවා ගලවන්න ඕනේ කොහමද? මේ ඔක්කොම වඩනවනේ. ඒ කියන්නේ මේ ලෝකෙ මොනවා කිරුවත් මිනිස්සු මොනවා එකක් වඩනවා. හැබැයි වඩන එක යහපත්ද අයහපත්ද කියන එකයි ප්‍රශ්න. ආර්යද අනාර්ය කියන එකද ප්‍රශ්න. අනාර්යක වඩපු කෙනා දුක් විඳිනවා. ආර්යක වඩපු කෙනා දුකෙන් නිදහස් වෙනවා. ඔච්චරයි සංකල්පය. යනකොට යන බව දැනගන්නවා. තේන දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි මොනවාරි එකක් තමයි ફોකස්. ඒ ફોකස් වෙන එක මම දැනගන්නවා. ලෝකේ ගොඩාක් දේවල් පවතිනවා. නමුත් මොනවාරි එකක් තේරෙනවා. ඒ තේරෙන එක දැනගන්න ඕනේ. එහෙනම් ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල් මේ හැමදේම 100ෙන් දකිනවා 100ෙන් ආනවා කියලා කියන්නේ. දැන් වඩන්න තු ඉන්න වෙලාවක් තියෙනවද අපිට නෑ. වඩන වෙලාව තමයි ජීවිත කාලෙම. එහෙනම් අපි මේ වඩන්න තු ඉන්නවයි කියලා කියන්නේ අපි 100ෙන් නිදහස් වෙනවා. 100 අත්තරිනවා. 100 අත්තරියාම ඊටපස්සේ වඩ වැඩෙන්නේ නැති කාලයක් කියලා එකක් එනවා. හැබැයි වැඩෙන්නේ නැති කාලෙ නෙමෙයි අනාර්ය වැඩෙන කාලයක්. මේක 100ෙන් හිටියාම ආර්ය වඩන කාලයක් 100 අත්හැරලා අපි අම්මෝ දැන් එපා දැන් මේ දවස් දෙක මේ වැඩනේ මේ ඔක්කොම ඉවර කළා පස්සේ වඩමු කියලා අපි මේක දැන් අපි වඩන්නේ නැහැ මේක 100න් ඉන්නේ නැහැ කියලා අර 100 අත්හරිනවා අත්හැරපුවම අනාර්ය වැඩෙනවා දැන් අනාර්ය වැඩෙන්නේ දැන් 80 ඉන්නේ වඩන්නේ ඔය ඉන්න වඩන්නේ 100න් බලන්නේ 100න් අහන්නේ 100න් කටයුතු කරන්නේ අනාර්ය වඩනවා දැන් අනාර්ය වඩපු එකත් වැඩිමක් නේ දැන් දවස් දෙකකට පස්සේ වෙලකන දැන් නම් මේ දවස් දෙක සෙල්ලම් කරා ඇති දැන් වඩන්න ඕනේ මේක දැන් 100න් කරනවා දැන් ආර්ය වඩනවා එහෙනම් දවස් දෙකක් අපි අනාර්ය වැඩුවා. දැන් ආර්ය වඩනවා. ඒ දවස් දෙකක් අනාර්යව හිටපු නිසා 100න් හිටපු නිසා අවිද්‍යාවෙන් හිටපු නිසා අර විද්‍යාව එකපාරට මතු කරනවට ලොකු වෙනසක් තියෙනවා. නිකම් වතුර ටිකක් දෙනවා. පොඩ්ඩක් බීලා තියෙනවා පොඩ්ඩක්. ඒ අඳුර ඇති. උන්වහන්සේට දෙනවා උදල්ලක් අක්කරයක් විතර කොටන්න කියලා. කොටලා කොටලා බැරි ගිහලා කලන්තාවක්. දැන් වතුර ටිකක් දුන්නා උන්වහන්සේ ලෙවත් කරනවා. ඇයි මදි වතුර? ඒ වතුර වල පිපාසයේ වටිනාකම වැඩි. ඒ වතුර ගිලිනකොට ඒ දැනෙන සුවය වැඩි. වටිනාකම වැඩි. ඇයි? තේට්ටුව වැඩි. අනාර්ය ඉටපු කෙනෙකුට ආර්ය එකේ තියෙන මේ වටිනාකම වැඩි. අර කොටල කොටල මාංශ වෙන කෙනාට වතුර දෙනවා වගේ. ආර්ය තුල ඉන්න කෙනාට ආර්ය දේ දුන්නාම අර හොඳට ඉන්න කෙනාට වතුර ටිකද එයා ටිකක් බොනවා දුන්නා නිසා බීලා තින එයාට ඇයි එයා ඉන්නේ ආර්ය තුල අනාර්ය තුල ඉන්න කෙනාට අනාර්ය දේ දුන්නාමත් එමලු එයා ටිකක් කාලා තිනා ඒක එයාට සාමාන්‍ය දෙයක්. මාරුණාම වෙනස දැනෙනවා වැඩි. ඒකයි අපි පැයක් දෙකක් විවේකයෙන් ඉඳලා වැඩ කරනකොට අර විවේකයේ වටිනාකම වැඩිපුර දැනන අපරාධේ මාර විදියට හිටියන්නේ මාසයක් විතර විවේක සුවෙත් මේ ගල්තලාව පෙරලන්න ගිහිල්ලා මේ ඇඟත් එක වෙවුලනවා ඉතර මාන්සි දැන් අර විවේකයේ වැඩිපුර දැනෙනවා විවේකයේ වැඩිපුර දැනෙන්න ඕනේ නම් එයාට මාන්සිය දෙන්න ඕනේ මාන්සිය වැඩිපුර දැනෙන්න නම් එයාට විවේකය දෙන්න ඕනේ. මෙච්චර කාලයක් කරපු කමටානමයි අපි කළේ. මෙච්චර කාලයක් වඩපු දෙයමයි කළේ. හැබැයි දවස් දෙකක් වඩන්න නැතුව හිටියා කියන මානසිකත්වයක් පුරුදු කළානේ. ඒ පුරුදු කරපේකට සාපේක්ෂව දැන් ඒ පුරුදු කරපේකම පුරුදු කරනකොට වැඩිපුර දැනෙනවා ඒක. අර මාන්සියලා වතුර බොනවා වගේ. ඊයේත් ඒ වතුරමයි බිව්වේ. හැබැයි එච්චර සුවයක් දැනුන්නේ නැහැ. හැබැයි දැන් සුවේ වැඩි වෙනවා. අර මාන්සි වෙච්ච නිසා ඒ වෙනස තියෙන්නේ. හැබැයි මේ ලෝකයේ කොහේ ගියත් ගමනක් ගියත් පැම්පාස් වෙනකොටත් ගනුදෙනු කළත් මුණ කටයුත්තේ හිටියත් මම ආර්ය කෙනෙක් මම මේ මාර්ගේ වඩන කෙනෙක් මම 100න් ඉන්න ඕන කෙනෙක් කියන එක තිබුණොත් එයාට ඒ ඔක්කොම 100න් තේරෙනවා මොකද්ද මේ ගිලම්පස මොනවද ආදන්නේ දැන් එයා ඔක්කොම 100න් කතා කරනවා ආ හොඳයි මේ මට සාපේක්ෂව අදන්න එපා මම මේ මේ මම කැමති ගොඩක් දොට මේ එරමසු අනිත් ස්වාමීන් වහන්සේලා කොහොමද දන්නේ නැනේ? හාලා වැඩිපුර කැමැති ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව දන්න. එතකොට එයා දන්න හාමුදුරුවෝ මාර කෙනෙක් නේ. දැන් හාමුදුරුවෝ බලන්න එකපාරටම එයාට අවස්ථාව දුන්නා හාමුදුරුවෝ උත්තරේ දුන්නේ ඒ වෙලාවේ 100 පීඨවල පස් නමක් ඉන්නවා. ඒ පස් නමට සාපේක්ෂව වැඩිපුර කැමැති ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව උන්වහන්සේලා කැමැති දේ සමහරට මට අකමැති නම් මම ඉතහදා ගන්න උන්වහන්සේලා වෙනුවෙන්. උන්වහන්සේලා සතුට වෙන්නේ මම ඉතහදාගෙන ඒක වළඳනවා. කොහොමද මේ පූජාව? ඒ දානේ ඒ කැපවීම උන්වහන්සේලාගේ සතුට කෙරේ උන්වහන්සේ හිතන විදිය ලෝක සත්‍යයගෙන උන්වහන්සේගේ පරිත්‍යාගය ඒ ඔක්කොම ಗುಣ ඒ ඔක්කොම ආර්ය ඒක 100න් ඉන්නකොට ඒක වෙනවා අනිත් අය ගැන කතා වුණේ එරමුස වදන්නකො අඳුර අනිත් ඒ කට්ටියට නෙමෙන්නේ මම කියන දේ කරන්න දැන් අර කට්ටියට අමාරුවෙන් බොන්නේ පස්නමක් අමාරුවෙන් බොන උන්වහන්සේ hina වෙවි බොනවා කොහමද පාඩම අපා මේවා අනාර්ය මේවා අනාර්ය. ඇයි? 80ෙන් හිටියාම අවිද්‍යාවෙන් හිටියාමලු අනාර්ය වැඩෙන්නේ. විද්‍යාවෙන් හිටියාම 100ෙන් හිටියාම අවිද්‍යාව පරදිනවා. විද්‍යාව ජය ගන්න. ඒ කියන්නේ විද්‍යාව විතරලු වැඩෙන්නේ. ඒකයි මානනි 100ෙන් ඉන්න කියලා බුදුහාමුදුර කිව්වේ. වඩන් නැති කාලයක් වඩන කාලයක් කියලා එකක් නැහැ. පැය 24ම වැඩෙනවා. ඒකේ අනාර්යද ආර්යද කියන එකයි ප්‍රශ්නේ. 100ෙන් හිටියොත් ආර්ය 80ෙන් හිටියොත් අනාර්ය. එහෙනම් අපි වැඩිපුරම 100 බවට පත් කරන්න ඕනේ. ඒක ආර්ය කරන්න ඕනේ. ඒක මේ හිටියත් කොහේ හිටියත් ගමනක් ගියත් කොහේ හිටියත් ඒක කරන්න පුළුවන්. වාහනයක යනකොටත් කරන්න පුළුවන්. දැන් මුකුත් වඩන්නේ ඇත්තන වඩන්න වෙලාවකුත් නැහැ. ඒ වැඩ රාජකාරිතක බලන වඩන්න වෙලාවක් නැහැ. හැබැයි මම මොකවත් වඩන්නේ මට දැන් වැඩෙන්නෙත් නැහැ. මම වඩන්නෙත් නැහැ. මට වඩන්න වෙලාවකුත් නැහැ. මම වඩන්නේ නැහැ කියන එක නිතර මතක් වෙනව නේද? ඒ මතක් වෙනවා කියන්නේ මෙයා වඩනවා කියන එක. ඒ කියන්නේ වඩන් නැති එක මත සිත පීඨවා සීය පීඨවන මේ චිත්තානුපස්සන වඩන්නේ. මම වඩන්නේ නැතුව ඉන්නවාය කියන පිළිබඳ සීය පවතිනවා කියන්නෙම එයා වඩනවා කියන එක. ඒකත් ඉබේ වැඩෙන එකක්. එහෙම නැතුව දෛනික ජීවිතයේ කටයුතු හැමදේම කරනවා සම්පූර්ණයෙන් කරන හැබැයි ඒක තුල ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. එහෙනම් දැන් මොකද කරන්නේ? දැනුත් වඩනවා යා. දැනුත් වඩනවා. දැන් ගොඩාක් වෙලා තියෙන්නේ ගලකින් ගැව්වා මොකද කියන්නේ? සුවලක් ගැව්වා හඳුර ගලෙන් ගැව්වා මට එහෙම ගන්න උපසම්පදා කට්ටියට එහෙම ගල් වලින් ගන්නවද? දැන් මේක නඩුවක් නෑ පැවද්දසනවා. යනකොට වතුර ටිකක්ම ඉයලා යනවා. දැන් අපි ගලෙන් ගැව්වා තරම් ලොකු ප්‍රශ්නයක්ද අපි මේ ආන්දර මේ යන ගමන් මේ වතුර ඉස්සා. ඇයි ඉස්සේ? නෑ ඇවිදිනකොට අත ඇතිමිච්ච වතුර විසික්කුණා. ආ ඒක ඊට පස්සේ එම ඉමින් යන්න ඕනේ අතපය දිග අරින්නේ යනකොට ඕම කළා. නැත්නම් ඕම කළා. උලම් ටිකක්. දැන් උලම් වැදුනා කියලා ඔයාලා නඩු දාන්න පුළුවන්ද? දාන්න බෑ. දැන් බලන්න පටවියෙන් ආපෝ ගියා දැන් වායෝ ගියා. දැන් තේජෝ යන. යනකොට උණු ටිකක් බලලා ගියා. අරයා යනකොට මාව බැලුවා. යන ගම මූණට මූණ හම්බෙනකොට මාව දැක්කා. දැන් නඩු දාන්න පුළුවන්ද? දැන් එනවා මම යනවා. පෙනුණා. මේකට නඩු දාන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ මේ ධාතුවෙන් පොඩ පොඩ උරට යන්න යන්න ප්‍රශ්නේ සියුම් වෙනවනේ. අන්තිමට යනකොට ප්‍රශ්නයක් නැහැ. පටවියෙන් ගැව්වා. දැක්මෙන් ආලෝකයෙන් ගැව්වා. බැලුවා කියලා ආලෝකයෙන් ගැව්වනේ. ආලෝකයෙන් ගැව්වයි කියලා කවුරු නඩු දානවද? මේ මනුස්සයා මට ආලෝකයෙන් ගැව්වනේ. කොහොමද? යනකොට මාව දැක්කනේ. කියනවා ඉස්සෙල්ලා මේ මනුස්සලා බෙහෙත් දෙන්න මේ මනුස්සයා ලෙඩෙක්. මේ මනුස්සයා ලෙඩෙක්. ඇයි? ඒක පිළිගන්නේ නැහැ මිනිස්සු. හැබැයි ඒ ආලෝකයේ වායුවට අරගෙන වායුව තේ ආපෝලට අරගෙන පටවියට අරගෙන gadol භාගයකින් ගැව්වා මේ මනුස්සයා දවස් 14ක් එනවා. දවස් 14ක් එනවා. ඒක බරපතල එකක්. ඒක බරපතල එකක්. එතකොට මොකද්ද මේ ලෝකේ තියෙන්නේ කියලා බැලුවාම සෝතාපන්න කෙනා එහෙම නැත්නම් මේ පුතුජන කෙනා වඩන මාර්ගේ පටවි. එයාට දැනෙනවා. එයාට වඩන්න එකක් තියෙන. බුදුහන්දර ඒකයි කියන්නේ මේක වඩන්න, මේක පුරුදු කරන්න. සතර සතිපට්ඨානය වඩන්න. මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න. ඇයි? එයාට එකක් තියෙන. ඒක පටවි එකක්. ඒක දැනෙනවා. හැබැයි සකු르දාගාමි කෙනා වඩනව නේද? එයා වඩන්නේ දැනීම. වේදනාව කියන්නේ මොනවද? දැනීම. දැනීමක් නේ තියෙන්නේ. රිදෙනවා, පීඩනයක් තියෙනවා, තේට්ටුවක් තියෙනවා, මාංශය මේ ඔක්කොම දැනීම. මේ දැනීමනේ වඩන්නේ. අරකට වඩා මේක සියුම්. අරකට වඩා සියුම්. එතකොට සියුම් දේ අරතරන් දැනෙන්නේ හැබැයි අනාගාමි කෙනා අර දැනීම නෙමෙයි වඩන්නේ. ඒ දැනීම තුළ දැනගන්න දේ විතරයි වඩන්නේ. බලන්න දැනීමක් තියෙනවා ආයතන 6 තුල. ඒ දැනීම කියන එක සම්භාරයක් නේ. ඒ සම්භාරය තුළ දැනගන්නේ බොහොම ස්වල්ප ඒ දැනගත්ත ටික විතරයි වරණ. ඒකට කියන්නේ ධම්මානුපස්සන. ඒ පේන ගොඩක් හැබැයි එකක් තමයි ફોකස් උනේ. ફોකස් වෙච්ච එක ධර්මෙන් දකිනවා. ගහ ફોකස් උනා ඒක ධර්මෙන් දකිනවා. අණු වල එකතුවක් කියලා දකිනවා. ඒ ගහ එතන තියෙනවා, එවන ලැබෙනවා, ප්‍රාණ වායු නිස්පාදනය කරනවා. හැබැයි මේ මිනිස්සු ඒ ගා කපලා පුච්චනවා. ඒත් ගායට සාප කරන්නේ එහෙනම් මේ ගාට සිතක් නැති ගාට තියෙන ಗುಣධර්ම සිත තියෙන මට නෑනේ. හැමෝටම යහපත කරන බැන්නක් ගැව්වත් ඒත් ඒ මිනිසුන්ට යහපත කරන මානසිකත්වය සිත නැති ગાට තියෙනවානේ. මෙන්න මේ ධර්ම ධර්මයේ දකින්නවා. ඒකින පණිවිඩය දකින්න, ඒ මැසේජ් එක දකින්නවා. දැන් ගයේ කොළ තියනවද? තියනවා. ගෙඩි තියනවා. මල් පොතු. දැන් මේවා යාට පේනුනේ නැහනේ. ගහ කියලා සංකල්ප ඒ කියන්නේ එයාට දැනීම් ගොඩාක් තියෙන හැබැයි දැනගන්න එක විතරයි එයා ධර්මයෙන් දකින්නේ. ඔක්කොම දකින්නේ. දැන් අර මට්ටමයි මේ මට්ටම කොච්චර වෙනස්ද? දැන් අරයා පටවියෙන් ඇවිදින කෙනා ඇවිදිනවා. පිළිකුල් එක වඩනවා. එකක් සත්‍යයනා කරනවා. භාවනා කරනවා. අරමුණු වඩනවා. දැන් පටවියෙන් සෝතාපන්න කෙනා. අරයා පිට රිදෙනවා, දැනෙනවා, පිට රිදෙනවා, දැනෙනවා. රිදෙන බව දැනගෙන ඉන්න එකත් විඩාවක්. ඒකත් රිදෙනවා. දැන් ඒකත් රිදෙනවා. බෙල්ල ටිකක් රිදෙනවා. බඩගිනි දැනෙනවා. ඒකත් රිදෙනවා. දනිසත් රිදෙනවා. මේ ඔක්කොම ටික දැනගෙන ඉන්න එකත් මාර දැනුමක්. ඒක ඒකත් රිදෙනවා. හිතට කරදර. ඕමම යා දැනීම් ටික වඩනවා. වේදනා ස්පර්ශ ඔක්කොම ටික දැනගන්නවා. ඒතර මේ ස්පර්ශයන් හැම එකක්ම වෙන වෙනම දැකලා දැකලා වඩනකොට දැන් එයා වඩන සකු르දාගාමී එකක්. ඒ දැනන එකෙන් එයා අරියටම දැනගන්න එකක් තියෙනවානේ. දැන් එකපාරට වේදනා 25 කාට 25ම දැනගන්නේ නැහනේ. ඒ ස්පර්ශ 25න් එකක් දෙකක් අවු. ඒ අවුවෙච්ච එක ධර්මානුකූලව අරවලා බලනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බලනවා. පටිසෝතගාමිය දකින්නවා. ධම්මානු. දැන් එයාගේ මට්ටම අර මට්ටමට ගොඩාක් වෙනස්නේ. චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිතුවිලි වලින් ගනුදෙනු කරන සියුම් දේවල් එක්ක තියෙන ගනුදෙනුව. සිතුවිලි වලින් ගනුදෙනු කරන සියුම් දේවල් එක්ක තියෙන ගනුදෙනුව තමයි චිත්තානුපස්ස. ඒක ගොඩාක් සියුම්. මොකවත් වැඩෙන්නේ නැහැ. දැන් මොකවත් වැඩෙන්නේ නැහැ කියන චෛතසිකය. මොකවත් වැඩෙන්නේ නැහැ කියන එක දැනගත්තාම ඒ දැනගත්ත නිසා දැන් එකක් වැඩෙනවනේ. මොකද්ද වැඩෙන්නේ? මොකවත් වැඩෙන්නේ නැහැ කියන එක දැන ගැනීම මම පුරුදු කරනවා. මම කාටවත් මොකවත් කියන්නේ නැහැ කියන එක මම පුරුදු කරනවා. මම මේ ලෝකේ මොකවත් ගන්නෑ කියන එක ගන්නවා. ඒක මම වඩනවා. දැන් එයා පුරුදු කරන එකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඉහළට එන්න එන්න ඒ ඉහළට එන කෙනත් වඩනවා. පල්ලෙයයි කෙනත් වඩනවා, අනාගාමි කෙනත් වඩනවා. හැබැයි අනාගාමි කෙනා වඩන බව අනාගාමි කෙනා දන්නෙත් නෑ. ඇයි? ඒක සියුම් වැඩි. ආලෝකයේ මට්ටමට ඇවිල්ලා වඩනවා. එයා වඩනවා. ඒ වඩන බව එයා දන්නේ වැඩෙනවා. වැඩෙන බව දන්නෙත් නැහැ. ඇයි ඒ දෙකම සියුම් නිසා එයාගේ ප්‍රඥාවේ ධාර්තාව අඩු නිසා ඒක අහුවෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා දියුණු කෙනෙක් ළඟට කිව්වම එයා කියනවා මෙන්න මේ මේ තැන්වල වැඩෙනවා. ආන්දරෝ මේ මේ තැන්වල වංශේ වඩනවා. මොනවද වඩන්නේ? දැන් බලන්න සන්තෝෂෙන් මේක කරනවා. සන්තෝෂෙන් මේ මේ මේ ප්‍රොජෙක්ට් එක කරනවා. සන්තෝෂයෙන් අමදිනවා. සන්තෝෂයෙන් රෙදි හොදනවා. දැන් රෙදි හොදන එක ඔබ වහන්සේ තරහින්ද කරන්නේ නැහැ. ඒක තරහින් කරන්නේ නැත්නම් ගැටීමක් නැහනේ. අනේ මේක කොහමර හොදලා පරිසම් කරනවා කියලා බැඳීමක් ඇලීමක් නැහනේ. කුණියඬ හොදනවා, වේලු නම ඇඳ ගන්නවා. ආය අපිරිසිදු නම හොදනවා. කුණු උනා කියලා තරත් නැහැ. හොදන එකේ මාන්සියකුත් නැහැ. පිරිසිදුයි කියලා ඒක නඩත්තු කරන්නෙත් නැහැ. එහෙනම් දැන් මෙතන මොකද්ද තියෙන්නේ? ඇලීම් ගැටීම් නැතුව ජීවත් වෙනවා. දැන් මේක වඩනවා. මේක වඩනවා. මම මොකවත් වැඩෙන්නේ නැහනේ අඳුරෝ මේ කමටන් ඉස්සර වාගෙන භාවනා කරන්නෙත් නැහැ වෙලාවකුත් නැහැ මොකවත් කරන්නේ. ඒ කරන්නේ නැහැ කියන එක නිතර මතක. ඔව්. දැන් මේක වැඩිනවා. දැන් අරක වැඩුවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න එක වැඩුවා. දැන් මම වඩන්නේ නැහැ කියන එක හිතනවනේ. මේක වැඩෙනවා. එතකොට වඩන එකකුත් ඇතුළ තියෙනවා වැඩෙන එකකුත් තියෙනවා. හැබැයි ගොඩාක් දුර ප්‍රඥාව අඩු නිසා ගොඩාක් දේවල් වලට අහුවෙන්නේ නැහැ. හැබැයි ඒක තේරුම් ගත්ත වෙලාව දන්නවා අනාගාමී කෙනත් වඩන ක්‍රමයකුත් තියෙනවා වැඩෙන ක්‍රමයකුත් තියෙනවා. හැබැයි පටවි කෙනා ළඟ සෝතාපන්න කෙනා ළඟ වැඩිපුරම තියෙන වඩන එක. වැඩෙන එක බොහොම ටිකයි. ඇයි එයා පර්සන්ටේජ් එකෙන් අඩුයි. මෙයා පර්සන්ටේජ් එකෙන් ගොඩාක් වැඩි. ප්‍රතිශතින් ඉහළකින් කෙනෙක් නිසා අර වඩන ප්‍රමාණය පොඩ්ඩක් තියෙනවා. වැඩෙන ප්‍රමාණය වැඩියෙන් තියෙනවා. ඔටෝ ක්‍රමේ වැඩි එයාගේ. ඇයි? එයාගේ අවබෝධයෙන් ගොඩාක් මෙල්ල වෙලා. පාලනය වෙලා. එයා දකින්න දේවල් තුල තියෙන අනුසෝතගාමිත්‍ය අඩුයි, පටිසෝතගාමිත්‍ය වැඩි. එහෙනම් වඩන එක අඩුයි, වැඩෙන එක වැඩි. මේගොල්ල තුල අනුසෝතගාමිත්‍ය වැඩි, පටිසෝතගාමිත්‍ය අඩුයි. එහෙනම් වැඩෙන එක අඩුයි, වඩන එක වැඩි. ඒක වෙන වෙනම දකින්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක්ගෙන් වඩන ඒවා මොනවද කියලා බැලුවාම දැන් ඔබ වහන්සේ පින්ඩපාත යනවද? ඔව්. බලාපොරොත්තුෙන්ද යන්නේ? නෑනේ. අම්බෙන එක ගන්නවා. මේක වඩනවා ඔබ වහන්සේ. එහෙමද? හම්බුණාට පස්සේ අනේ අර කම්බුන්නේ මේ කම්බුන්නේ කියලා හිතන නෑ. ඒක වැඩෙනවා. ඒ හම්බෙන එක බලන්න යනකොට වඩනවා, එනකොට වැඩෙනවා. හැබැයි එයා දන්නේ ඒක. අර ඉහළ ඉන්න කෙනා තමයි දකින්නේ මේ මෙයා වඩනවා, දැන් වැඩෙනවා. බලාගෙන ඉන්නවා යන එක. පාන් ලැබෙන පැත්තට යනවාද බේකරි තියෙන පැති වලට යනවනේ එයා පාන් බලාපොරොත්තුෙන් යනවා. එතකොට මේ පැත්තට යනවා බත් බලාපොරොත්තු වෙනවා. එතකොට එයා බලාපොරොත්තුවක් නැතුව යනවාය කියලා කියන්නෙම වඩනවා. වඩනවා. හැබැයි හම්බුණාට පස්සේ බලන්නක අරක ලැබුණා නම් හොඳයි දැන් අද මුකුත්ම නැහැනේ මේ මේ වගේ දෙයක් තමයි සැරට එකක් බලාපොරොත්තු නැද හම්බ වෙන්නේ. දැන් දුක් වෙනවනම් දැන් මෙතනත් එයා ගැටෙනවා. දැන් එහෙම එකක් නෑ. දැන් හම්බුනාට පස්සේ දැන් මේක තමයි ලැබෙන්න තිබිච්ච දේ ලැබිලා තිනවා. දැන් මේක වැඩෙනවා. යනකොට බලාපොරොත්තු නැතුනේ ගියේ. බලාපොරොත්තු ඇති කරන්න පුළුවන් එයාට. එයා යනකොට දිශාවල් දන්නවනේ මේ මේ පැතිවල මේ මේ දේවල් තියෙන්නේ. මේ පැත්තේ ගෙවල් තියෙන බත්තම් වෙන මේ පැත්තේ කඩ තියෙන නන් ටොපි චුවින්ගම් හම්බෙන්නේ. කඩවල් පැත්තට ගියම් බත්තම් වෙනව හඩුයි. ඔක්කොම පැකට් කරපුවාම් වෙන්නේ. මේ පැත්තේ ගෙවල් තියෙනවා. එහෙනම් පැකට් කරපුවාම් වෙන බත් තමයි. එතකොට එයා හොඳට දන්නවා. ඇයි ඒක ඇදුවේ නැත්තේ? ඒ කියන්නේ එයා අදන් නැතුව ඉන්න එයා එකක් පුරුදු කරලා වඩනවා එයා. හැබැයි ගිය පැත්තට සාපේක්ෂ එකක් ලැබෙනවා. හැබැයි ලැබෙන දෙයට එයා ගැටෙන්නෙත් නෑ, ඇලෙන්නෙත් නෑ. ඒ කියන්නේ මේක වැඩෙනවා. බලන්න යනකොට වඩනවා, එනකොට වැඩෙනවා. එයා දන්නේ ඒක. වාඩි වෙලා ඉන්නවා විවේකේ. මාර විවේකයක් තියෙනවා. හරි විවේකයක්. මේ විදිහට එමු නිකන් අවිදින්න කොයිවත් යන්න ඕන නම් ඕ කරදර මෙහෙම ඉන්නේ කොහොඳයි දැන් මේක යා වඩනවා මේක වඩනවා මොකවත් වඩන්නෙත් නෑ මොකුත් නම් කෙරෙන්නෙත් නෑ වැඩෙන්නෙත් නෑ ඔය පාඩිය උම ඉතින් කොච්චර කාලෙද දන්නේ උම ඉන්න වෙන්නේ මේ මාර වැඩේ දැන් ওই විදිහට ඉඳලා හරියනවද කියලා මේකනවා ඒ කියන්නේ මේක වැඩෙනවා මන් තුල මොකවත් වැඩෙන්නේ නෑ කියන එක පවතින්නේ අවිද්‍යාව තුල ඒකට අග්ගල විද්‍යාවට ඔටෝ හැරෙනවා ඒක දැනගන්න ඕනේ මම මොකවත් වඩන්නේ මම මොකවත් පුරුදු කරන්නේ දැන් ඉස්සර වගේ භාවනා කරන්නේ කොයි වෙලෙත් මම විවේකයෙන් ඉන්නේ කොයි වෙලෙත් සතපෙනවා වැඩ කරලා ඉවරනාට පස්සේ තේට්ටුවට පොඩ්ඩක් ඇලවිලා ඉන්නවා ඒ ඉස්සර වගේ මම මාන්තිලා මොකවත් වඩන්නේ කියන එක අවිද්‍යාවෙන් පවතින එක සිත තුළින් එක විද්‍යාවට අරවනවා අරවලා මේක වැඩෙන්නේ නැතුව තියෙන්නේ ඒකේ 100 තියාගන්න එතකොට ඒකත් වැඩෙන එකක් ඔබ වහන්සේ මොකක්ද පුරුදු කරන්නේ නැහනේ පුරුදු කරන්නේ නැහැ කියන එක 100ෙන් දැනගන්න ඒක දැනගත්තාම ඒක තමයි පුරුදු කරන එක මොකද්ද පුරුදු කරන්නේ පුරුදු කරන එක නෙමෙයි. පුරුදු කරන්නේ නැහැ කියන එක දැනගන්න එක පුරුදු කරනවා. දැන් මේක වැඩෙනවා. අරක වැඩුවා. එහෙනම් අනාගාමි කෙනා පැය 24න්ම පැය 12ක් වඩනවා. පැය 12ක් වැඩෙනවා. හැබැයි සෝතාපන්න කෙනාට සාපේක්ෂව ගත්තම පැය 20ක් විතර වඩනවා. පැය 4ක් තමයි වැඩන්නේ. ඇයි? එයාගේ පටවි ස්වභාවය වැඩි. එයා දකින්න නාම රූප වල ඇයෙන ශබ්දවල ගොඩාක් තියෙන අනාර්ය දේවල්. ආර්ය අනාර්ය දේවල්. ආර්ය දේවල් ටිකයි තියෙන්නේ. ආර්ය ටික තමයි වැඩෙන්නේ. අනාර්ය ටික මෙයා වඩන්න ඕනේ. කාන්තාවක් දැක්කාම ඒ පෙර භවයේ අම්මා සතෙක් පුද්ගලයෙක් නැහැ. මගේ තුල රාගය තිබුණොත් තමයි කාන්තාව මට ප්‍රශ්නයක් රාගේ නිරෝධ නම් කාන්තාව ප්‍රශ්නයක් නැහැ. මේ වගේ සම්මාදිට්ඨි වලින් අරකට පාර දෙන්න ඕනේ. දැන් මෙයා වඩන්න ඕනේ. ලෝකේ මොකවත් අනිත්‍ය නැහැ මම මැරෙනවා කවදාරි. හැමදේම නැති වෙන මොනවා කරලත් වැඩක් නැහැ. ඕම මානසිකත්වයේ යනකොට කාන්තාව කංගේ වැදෙනවා. මා කරන ඉතින් එයා අයින් වෙලා ගියේ නැති මම අයින් වෙලා ගියෙත් නැහනේ මගේ තරද්දක් නේ පාඩු යනවා අයින් වෙලා ගියේ නැහනේ මේ මම අයින් වෙලා ගියෙත් නැහනේ එයා අයින් වෙලා ගියත් මම අයින් වෙලා ගියත් ප්‍රශ්නේ විසඳෙනවනේ එයා අයින් වෙලා ගියෙත් නැහැ මම අයින් වෙලා ගියෙත් නැහැ වැරද්ද සමව තියෙනවා එයා එක ගණන් ගන්නෑ පාඩු යනවා සරියුත් ආන්දරන්ට තේ මානසිකත්වයේ තියෙනවා එයා අයින් වෙලා ගියේ නැහැ පොඩි සාමාන්‍යර සැරියුත් හාමුදුරුවෝ අයින් වෙලා ගියෙත් නෑ. වැදුනා. මොනවා කරන්නද? උන්වහන්සේ අයින් වෙලා ගියෙත් නෑ. මම අයින් වෙලා ගියෙත් නෑ. බලද පණ පණනේ උන්වහන්සේ ගියා. අබ අරුණවහන්සේ කෑ ගන්නවා. මම අයින් වෙලාගෙන අයි සැරියුත් හාමුදුරුවෝ අයින් වෙලාගෙන තා. සාරිපුත්ත මගේ ඇඟේ ඇප්පුණා, ඇඟේ ඇප්පුණා කියලා කෑ ගන්නවා. හරි හරි කලබලෙන්න එපා. බුදුහාමුදුර කෙනා ගිහිල්ලා සාරියුත් හාමුදුරුවන්ට කියන්න. මම ප්‍රාර්ථනා අයි මේ හාමුදුරුවෝ බිම් පෙරලා කෑ ගන්නෝනේ. සාරිපුත්ත ඇඟේ ඇප්පුණා කියලා. ඇයි ඇඟේ ඇප්පෙනකොට හයින් උන්නේ නැත්තේ? සාරිපුත්ත හඳුරායින් උන්නේ ඇයි ඔබ වහන්සේට අයින් වෙන්න තිබුණානේ ඒක උන්වහන්සේට තේරිලා නැහැ අද අපට තේරිලා නැහැ නේක එහෙනම් පටවියේ ඉන්න කෙනා වැඩිපුරම දකින්නේ 75%ක්ම දකින්නේ අනාර්ය දේ එහෙනම් එයා 75%ක් වඩන්න ඕනේ එයා සෝතාපන්න කෙනෙක් නිසා සෝතාපන්න ඥානය තියෙන නිසා එයා 125ක් සම්මාව දකිනවා දවසකට. ඒ 125 වඩන්නේ. ඒක වැඩිලා. වැඩෙනවා. හැමදේම අනු දැන් මේක වඩනවද නැහැ? වැඩෙනවා. අනිත්‍යයි. ලෙඩ වෙනවා මිනිස්සු මැරෙනවා. මේක තියලා යන්න වෙනවා. එහෙම යට හිතෙනවා. ඒ මානසිකත්වයෙන් බලන දේවල් එයා වඩන්නේ ඒක වැඩෙනවා. කෝපේ මාන ලස්සන. අහා මේක දාලා යන්න එපා. දැන් මේක කෝපේ කියලා දැකපු නිසා යා අනාරියෙන් දැකපු නිසා දැන් මේක අනිත්‍ය කරන්න ඕනේ. අර සම්මාදිට්ඨියට මේක සසඳලා ඒකට පාර දෙන්න ඕනේ දුස්තියෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැ කියන ස්ථිරත්වයේ සත්‍ය එයාගේ මානසිකත්වයට තේරුම් කරන්න ඕනේ. ඒක වඩන්න ඕනේ. අණුවල නිර්මාණ මොනතරම් ලස්සනද? අර අණුවල නිර්මාණ ඒක දෙන්න ආඳුරෝ. ඒකත් ලස්සන. දැන් මේක වඩන්නේ වැඩෙනවා. ඇයි? ඒ එතන තින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවැරදි දැක්ම. සකු르දාගාමි කෙනාට එනකොට එයා 150ක් ආර්ය 150ක් අනාර්ය අනාර්ය නිසා යාට 150ක යාට තියෙන වඩන්න 150ක් වැඩෙනවා. අනාගාමී වෙනකොට 175 කාර්ය 125 කනාර්ය. අර අනාර්ය ටික විතරයි වඩන්නේ ආර්ය ටික වඩන්න 175ක් වැඩෙනවා යාට. ඒ නිසා යාට තේරෙන්නේ මේක මේ වැඩෙන්නේ ඇයි වඩන එක ටිකයිනේ. ඒකට සාපේක්ෂව යාට තේරෙනවා මේ දවස පුරාවටම ගත්තාම මට වැඩෙන්නව නැහැ. ඇයි වැඩෙන එක නැති දවස පුරාවටම. වඩන එක ටිකයි. ඒකට සාපේක්ෂව හිතනවා මට වැරදිලා. දැන් මම මේක ඉදිරියට යන්නේ ඇයි වඩන්නේ අර සෝතාපන්න කෙනාට සාපේක්ෂව අවුරුදු 5කට විතර කලින් සාපේක්ෂව පැය 24ම කරපු එකක් තියෙනවානේ. ඒක දැන් කෙරෙන්නේ නැහනේ. ඒ නිසා හිතනවා වැඩෙන්න මාර්ගය ඉර වුණා. කොතන හරි තැනක නැවතිලා මම මට වැරදිලා කියලා හිතනවා. නෑ. ඒ ඒ ඉර වෙලා තිනවයි කියලා කියන්නේ අර 25ට. ඉතුරු ටික මම වඩන්න අවශ්‍ය නැහැ. ඒක ආර්ය තුල නිකන් වැඩෙනවා. 100ට 100ම හරිය වුණාම එයා වඩන්නෙම නැහැ. රහතන් වහන්සේ වඩන්නෙම නැහැ. ඇයි? පැය 24ම වැඩෙනවා. පුද්ගලි සත්‍යයක් නැහැ. වැඩෙනවා. උන්වහන්සේ මොකොත් ගණන් ගන්න පාඩුවේ ඉන්නවා. ප්‍රශ්නියකුත් නැහැ. එහෙනම් මේ මාර්ගය වඩනවා කියන එක ඵලයෙන් ඵලයට වෙනස්. හැම කෙනාම වඩනවා. ප්‍රතිසතේ වෙනස්. හැම කෙනා තුළම වැඩෙනවා. ඒකෙත් ප්‍රතිසතේ වෙනස්. ඵලයට අනුව. දැන් පුතුජන කෙනෙක් ගන්නවා. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මොකවත් දන්නේ නැහැ. පුතුජන කෙනෙක්. එයාට මාර්ගඵලයකුත් නැහැ. එයා වඩන්නේ දවසේ පැය කීයද? 24ම වඩනවා. ඇයි? එයා තුළ සම්මාවක් නැහනේ. මොනවා දැක්කත් එයාට පේන්නේ අනාර්යනේ. පැය 24ම වඩනවා එයා. වැඩෙන වැඩෙන ප්‍රතිශත මොකවත් නැහැ එයා තුළ. වැඩෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එයා වඩන කෙනෙක්. සෝතාපන්න වුණාට පස්සේ තමයි 125ක් වැඩෙන්නේ 75ක් වඩන්නේ. ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් මාර්ගේ වැරදෙනවා. අපි බය වෙනවා. වැඩෙන්නේ දැන් මට වැරදිලා මම අතරමං නෑ. වැඩෙන ප්‍රතිශතය වැඩි. ඒ නිසා යා වඩන ප්‍රතිශතය අඩුයි. ඒක තේරුම් ගත්තාම එයා දන්නා එහෙනම් දැන් ගොඩක් ඔටෝ යන්නේ. ස්වයංක්‍රීයව යන්නේ. මේක ඒක ගියාද? ඒකයි මේ මාර්ගයට වැටුනම නැතේ බවන් අට්ටමං ආදියන්ති කියලා කිව්වේ. ඒක ක්‍රමානුකූලව අප්ඩේට් වෙලා යනවා. අන්තිමට ගිහිල්ලා බලනකොට වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලාම යනවා. ඊපස්සේ වඩන්න දෙයක් මොකවත් ඉතුරු වෙලා නැහැ වඩන්නේ පුද්ගලයා ඉන්න තාක්කල්නේ එතකොට සෝතාපන්න කෙනාට පුද්ගලයා නැති වෙන්නේ 125යි පළ හතර නම් 104ට බෙදුවා 25යිනේ නිකන් අපි එම පර්සන්ටේජ් වලින් මේක කියන්න බෑ අර තේරුම් කරන්න අපි උපමාවකට එක ගන්නෙ 125ක් පුද්ගලයා අයින් වෙලා. එහෙනම් 125ක යා වඩන්නේ නැහැ. 75 පුද්ගලයා ඉන්නවා. අනාගාමී කෙනාට 175 පුද්ගලයා අයින් වෙලා. හැබැයි 25ක් ඉන්නවා. ඒ 25 වඩන්න ඕනේ. රාතන් වාසයේ පුද්ගලයා 100ට 100ම නැහැ. ඒ නිසා 100ට 100ම වඩන්නේ නැහැ. 100ට 100ම වැඩෙනවා.